කල්යාණ මිත්‍රවරුනි හිත දියුණු කර ගැනීමේ අරමුණින් නැතිනම් අපේ හිත සකස් කර ගැනීමේ අරමුණින් හිත තැන්පත් කරගෙන ඒ තැන්පත් වුණු සංසුන් නොවන හිතින් දුකක් ඇති නොවන විදිහට ගැටලු ඇති නොවන විදිහට කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද ලෝකයට මුහුණ දෙන්නේ අන්න ඒ අභියෝගය බාරගත් කෙනෙක් තමයි භාවනා කරන කෙනෙක් කියන්නේ භාවනාවට කෙනෙකු එළඹුණහොත් නැතිනම් තීරණය කළහොත් මා භාවනා කරන්නට ඕන කියා ඒ තැනත්තා තනිවම අභියෝගයක් පාර ගන්නවා කුමක්ද ඒ අභියෝගය ඒ අභියෝගයේ කොටසක් තමයි තමන්ගේ හිත තැන්පත් කරගන්නවා කියන අභියෝගය. Tamanගේම මනස, Tamanගේම සිතිවිලි, Tamanගේම හිත සම්තුන් කරගන්නවා කියන අභියෝගය. ඒ අභියෝගයක් විශාල අභියෝගයක්. ජීවිතේ අප අභියෝග ඕනෑ තරම් බහර ගන්නවා, බහර ගන්න වෙනවා. දෙයක් හදාගන්න වෙන එක අභියෝගයක්. ඉඩමක් හොයාගන්න එක, ඒ සැලසුම් හදන එක, ඒවා සම්මත කරගන්න එක, මුදල් හොයාගන්න එක, හදන්න සුදුසු අය නිර්මාණ ශිල්පීන්, මේ කාර්මික ශිල්පීන් හොයාගන්න එක, ඒ අයත් එක්ක ඒ වැඩේ දිගට කරගෙන මහ විශාල අභියෝගයක්. දුවේකුට පුතේකුට ජනප්‍රිය පාසලක් හොයාගන්නවා කියන එක ලොකු අභියෝගයක්. එයා ඉහළට උගන්වනවා කියන එක හොඳ විවාහයක් ලොකු අභියෝග. දැන් අපි එවැනි අභියෝග ජීවිතේ බාර ගන්නවා. බාර ගන්න වෙනවා ජීවත් වෙන පිරිසක් විදිහට ජීවිතයේ අරමුණු සහ ඉලක්කයන් සහිතව බලාපොරොත්තු සහගතව ඒ බලාපොරොත්තු ඉටු කර ගන්නට උත්සාහ කරන පිරිසක් විදිහට අපට සිද්ධ වෙනවා මේ අභියෝග බාර ගන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමහර විට අපි කැමති නෑ නමුත් අකමැත්තෙන් හරි අපට සිද්ධ වෙනවා එබඳු ජීවිතයට උරුම වූ අභියෝග බාරගෙන ඒවට මුහුණ දෙන්න ඒ සමහර විට සාර්ථක වෙනවා සමහර විට අසාර්ථක වෙනවා දැන් මේ සියලු සකල විදහ අභියෝගයන් අතර කෙනෙකු තීරණය කළනවා මම ටිකක් භාවනා කරන්න ඕන කියලා. දැන් ඔබත් එසේ තීරණය කළා තිබෙනවා මාත් එසේ තීරණය කළා තිබෙනවා ටිකක් භාවනා කරන්න ඕන. දැන් මේ ඊටාම ලස්සන වචනයක් කනට මිහිරි වචනයක් භාවනා කිරීම අපට ඒ පිළිබඳව නැවෙන චිත්‍රය නම් ඉතාම රමණීයයි. භාවනා කරන කෙනෙකු පිළිබඳ මේ අපේ සංස්කෘතිය තුළ මේ අපේ සමාජය තුළ අප අහලා තියෙන ඒ කතන්දර ඉතිහාසයෙන් එන ඒ පුරාවෘත්තවලට අනුව අපේ හිතේ නැවෙන්නේ ඉතාම රමණීය, කමනීය, సౌందర్యාත්මක චිත්‍රයක්. ඒක ඇත්ත. නමුත් ඒ පූර්ණ සත්‍යයක් නෙමෙයි. ඒ වතින් මතු පිටින් බාහිරින් පේන ඒ ලක්ෂණ රමණීය කමනීය సౌందర్యාත්මකය ඒ වටපිටාව මැද ඉඳගෙන කුමක්ද ඒ යෝගියා නැතිනම් ඔබ නැතිනම් මා කරන්නේ ලොකු අභියෝගයක් බාරගෙන තියෙන බව අපිට තේරෙන්නට පටන් ගන්නවා ටිකෙන් ටික එක දවසින් නෙමෙයි මුල්ම දවස් සමහර විට අපිට කිසිවක් තේරෙන්නේ නැහැ මේ භාවනාවෙන් මොකද්ද වෙන්නේ කියලා අපි උත්සාහ කරනවා අපේම ආස්වාස් අපේම ප්‍රස්වාස් දිහා බලන් ඉන්න එන යන දහසකුත් එකක් සිටිවිලි අතර ඒ සිටිවිලි පසුපස යන්නේ නැතුව සමහර විට මුල්ම දවසේ එකම එක ආස්වාස්යක් අපි අවධානයෙන් ගන්නට සහ එකම එක ප්‍රස්වාසයක් අවධානයෙන් පිට කරන්නට ඇති එපමණ. නමුත් අපේ හිතට සතුටුයි ආ මම භාවනා කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ලක්ෂණයි ඒ වෙලාවට අපි මොනවත් කරන්නේ සමහර විට බිම වාඩි වෙනවා, පැදුරක් කලාලයක් කළාගෙන, කොට්ටයක් උඩ වාඩි වෙනවා, එරමිනිය ගොතාගෙන, උඩුකය ඍජුව තබා ගන්නවා, දෙනෙත් සදවන් කර ගන්නවා, එකාටක් මත තවාටක් තබා ගන්නවා. ඊටාම ලස්සන චිත්‍රයක්. සිතුවමකට නගන්නට කෙනෙකුට සිතෙන්නට පුළුවන් අපේ විවිධ ඉරියව් එදිනදා අවදි වූ මොහොතේ පටන් අපේ විවිධ ඉරියව් දිහා බලාගෙන හිටියොත් ඇවිදින හැටි, දත් මදින හැටි, මූණ හොදන හැටි, කෑම කන හැටි, ඇඳුම් අඳින හැටි, දුවන හැටි, පොර කන හැටි ඒ කිසිවක් ගැන කාටවත් හිතෙන එකක් නෑ චිත්‍රයක් අඳින්නට ඡායාරූපගත කරන්න. නමුත් කෙනෙකු මේ විදිහට වාඩි වෙලා ඉන්නවා දැක්කොත් ඕනම කෙනෙකුට හිතෙයි දෙවරක් බලන්නට. ඡායාරූපයක් ගන්නට හිතෙයි, සිතුවමකට නගන්නට හිතෙයි. මක්නිසාද? ඒ ආකර්ෂණීය දෙයක්. එහි තිබෙනවා సౌందర్యයක්. මේ භාවනාව තුළ තියෙනවා సౌందర్యයක්. මුලින් මේ సౌందర్యය අපිට පේන්නේ බාහිරින්. ඒ වචනයේ තියෙනවා ඊටාම රමණීය බවක්. භාවනාව, සමාධිය, සමතය. මේ වචනවල තියෙනවා හිත නිවෙන ගතියක්. සමහර විට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අධියස ඒ වාඩි වෙලා ඉන්නකොට ඒ හිතට අපේ හිතවල ඇදෙන්නේ, වැවෙන්නේ, දැනෙන්නේ හිතට ලක්ෂණ අහිංසක හැඟීමක් සුන්දර වූ ප්‍රසන්න වූ ක්‍රියාවක යෙදෙනවා කියන හැඟීමක් ඒක ඇත්ත නමුත් දිගින් දිගට දිගින් දිගට බලන්න භාවනාවට ඇවිල්ලා වාඩි වෙලා විදතම භාවනා කරගෙන යනකොට අප කාටත් අත්දකින්න ලැබෙනවා මෙය සුවි කාලාභියෝගයක්. ගයක් හදාගත්තට වැඩිය අමාරු වැඩක්. ජනප්‍රිය පාසලක් හොයාගත්තට වැඩිය මේක අමාරුයි. ඉහළටම දුවල පුතාලා ඉගැන්වුවට වැඩිය අමාරු දෙයක්. එක එක මොහොතක් එක මිනිත්තුවක් මේ හිත තැන්පත් කරගන්න. ඉතාම අස්තීරු දෙයක්. ඒත් ඒ අභියෝගය තමයි අපි මේ බාර අරගෙන තියෙන්නේ කැමැත්තේ. කවුරුවත් අනඳුන්නේ නැහැ අපිට, නියෝගයක් කළේ නැහැ. කවුරුවත් කිව්වේ නැහැ. නීතියකට යටත් වෙලා නෙමෙයි. දඬුවමකට බයෙන් නෙමෙයි. එහෙමනම් අපේම කැමැත්තෙන් අපේම කැමැත්තෙන් අපි මේ අභියෝගය බාරගත්තා. පළවෙනි අභියෝගය තමයි නැත්නම් මේ අභියෝගයේ මුල් කොටස තමයි පළවෙනි පියවර අධියර තමයි අපේම හිත කොහොමද සංසුන් කරගන්නේ? ඊටාම විශාල අභියෝගයක්. දැන් මේ අභියෝගය මිත්‍රවරුනි බාර ගන්න පුළුවන් තමන්ට විතරයි. අපට ඉන්නවා ඕනෑ තරම් මිත්‍රයෝ. පණ උනත් දෙන්න ලෑස්තිය ඇති. ඊටාම වාසනාවක් එබඳු කාණප්‍රිය කල්යාණ මිත්‍රයන් සිටිනවා නම් ඕනම උදව්වක් කරන්න ලෑස්ති ජීවිතේ උනත් දෙන්නම් කියලා වචනෙට හරි කියන්න පුළුවන් කමක් යාළුවෝ ඉන්නවා නම් මතක් කරගත්තොත් අපිට මරණය කරගන්නට පුළුවන් ඊටාම අසීරු ගැටලු වලට ඔබත් මාත් මුහුණ දුන්න අවස්ථාවල ඒ මිත්‍රයන් යහළුවන් ඥාතීන් පැමිණ අපට උදව් කළ හැකි. ඒ අසීරෝ ඒ කරදර වලින් නිදහස් වෙන්නට, ගොඩ එන්නට ඒ යාළුවන් මිත්‍රයන් ඥාතීන් පවුලේ ඇත්තෝ කොපමණ මහන්සි වුණාද? එබඳු උපකාර උදව් අපට නොලැබුණා නම් ඔය කරදර වලින් අසනීප වලින් ඔය ප්‍රශ්න වලින් ඔබටවත් මටවත් ගොඩ එන්නට ලැබෙන්නේ තනිවම ජීවිතේට මුහුණ දෙන්න බෑ. තනියම බෑ ජීවිතේ ගැටලු වලට මුහුණ දෙන්න. එහෙම සමත් කෙනෙක් නැහැ. කොයි පැත්තෙන් හරි උදව්වක් ඕනේ. වචනෙන් හරි. දැන් මේ හිත තැන්පත් කරගන්න තැනට එනකොටනම් අන්න එතනදී අපිට තේරෙනවා මේ පණ උනත් වෙන්න පුළුවන් සූදානමින් ඉන්න මගේම මිත්‍රයන්ට මගේම ස්වාමි පුරුෂයාට මගේම භාර්යාවට මගේම මවට පියාට දුවට පුතාට මිත්‍රයාට දැහැ සිටීම උදව්වක් කරන්න අල්ප මාත්‍ර වූ හෝ උදව්වක් කරන්න මා වෙනුවෙන් ආ ඔබ මහන්සි වෙන්න එපා මම ඔබේ හිත ටිකක් තැන්පත් කරලා දෙන්නම් මම ඔබේ හිත ටිකක් එකඟ කරලා දෙන්නම් ඔබ ටිකක් නිවාඩු ගන්න මම ඔබ වෙනුවෙන් ටිකක් භාවනා කරලා ඔය දුවන හිත සම්පූර්ණ කරලා දෙන්නම් කියලා කියන්න පුළුවන් වචනෙන්වත් කියන්න පුළුවන් කවුරුවත් එහෙම කියනවනේ අන උනක් දෙන්නම් වචනෙන් හරි කියනවා ඉන්නවා. නමුත් මෙතෙන්ට එනකොට කාටවත් වචනෙන්වත් ඔය ප්‍රකාශය කරන්න බැයි උදව්ව වචනෙන්වත් බෑ කරන්න. එක්තරා විදිහකට සහපිරිවරින් ජීවිතයේ ගැටලු වලට ජීවිතයේ අභියෝග වලට මුහුණ දුන්නු ඔබත් මාත් මේ භාවනාව ඉදිරියේ හුදකලා වූ සත්‍යයන් බවට පත් වෙනවා. සමහර විට ජීවිතයේ මුල්ම වතාවට ජීවිතයේ මුල්ම වතාවට දැනෙයි Taman තනි කෙනෙක් කියන එක. මම හුදකලා වූ ජීවියෙකු බව මටම දැනෙන්න ටික තියෙනවා. අනිත් කටයුතු වලදී එපමණ දැනෙන්නේ ඉතාම දරුණු රෝගයකින් වේදනාවෙන් ඉන්නකොට වුණත් ඒ වේදනාව අප තනියම විඳින්නට ඕනේ. කවුරු හිටියත් ඒක බෙදා ගන්න බෑ. නමුත් පිටකට හරි ඇවිල්ලා කතා බහ කරලා ඒ වේදනාව අමතක කරවන්න හරි කාට හරි පුළුවන්. ඊටාම කිච්චු සමීප සුහද කෙනෙක් ඇවිල්ලා එයා කතා කරලා ඔළුවට දාලා ඒ ඒ ඒ මොහොතට හරි අපේ වේදනාව අඩු වෙනවා. එහෙමවත් එහෙමවත් කාගෙන්වත් උදව්වක් ගන්න බෑ කියන කාරණය අන්න මෙතනදී තේරෙනවා අප කොපමණ අසරණද මොනවත් ඉතිරියේ නෙමෙයි මහා භයානක සර්පයේ ඉස්සරහා නෙමෙයි මේ අපේ අසරණකම අපිට දැනෙන්නේ විශාල රෝගයක් ඉදිරියේ නෙමෙයි ප්‍රතිකාර ගන්න නැති දෙහෙත් වාගෙන නැති ලෙඩක් ඉස්සරහා නෙමෙයි මේ අපේ අසරණකම තේරෙන්නේ ලොකු ආර්ථික ප්‍රශ්නයක් ඉස්සරහා නෙමෙයි ඒ මොනවත් ඉස්සරහා නෙමෙයි මේ අපේම හිත ඉදිරියේ ඔබේම සිත ඉදිරියේ ඔබට දැනෙනවා ඔබ කොපමණ අකරණද හුදකලාද තනිද මට දැනෙනවා මගේම හිත ඉදිරියේ අර සියලුම කෙරුවාවල් ඉවරයි අර ඉන්නවා කියපු අය එයා ඉන්නවා තමයි එයා මට හුඟක් උදව් කරලා තියෙනවා හදවතින්ම කෘතවේදී මෛත්‍රියක් මේ හැම දෙනා කෙරෙහිම ඇති වෙනවා නමුත් මෙතෙන් තැනකොට ඒ අය නෑ මගේ තමයි. මටම සිද්ධ වෙනවා තනියම මේ හැම සිතිවිල්ලකටම මුහුණ දෙන්නේ. මේ දුවන දුවන හැම තැනකින්ම හිත අල්ලාගෙන ආපහු ඇදගෙන එන්න ආපහු අරගෙන එන්න මේ අරමුණට කමතහනට භාවනාවට කාටද පුළුවන් මගේ හිත දුවනකොට ඊයේ දවසට ආ අඳුනගෙන මේ තැනත්තගේ හිත ඊයේ දවසට දුවලා තියෙන්නේ. අඳුනගෙන ඒ ගැන හිතන්න එපා කියලා ආපහු ඒ දුවන හිත අරගෙන ඇවිල්ලා මගේම හුස්ම ළඟට තියලා දෙන්න. හුස්මට අවධානය යොමු කරන්න කාටද පුළුවන්? ඒක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කියන්න පුළුවන් දැන් හිත දුවනවා ඇති ඒවා මතක කරන්න හුස්ම එන යන හැටි බලන්න එහෙම කියන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාව කරලා දෙන්නට බෑ. මට බරිගිනි වෙලාවට මට නොකා ඉන්න පුළුවන්. තව කෙනෙකුට බලෙන් හරි මට කවන්න පුළුවන්. මං කන්නේ නැත්තම් ඒ අවශ්‍ය ශක්තිය තේලයින් එකක් විදිහට හරි ඇඟට දෙන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට එනකොට අන්න මම තමයි වීරයා. මේ වැඩේ කරගත්තොත් කරගන්නේ මමම තමයි. මම අසරණයි කියන එකත් තේරෙනවා. ඒ වගේම වීරයක් මම තමයි කියන එක තේරෙනවා. ඒ නිසායි මේ අභියෝගයක් කියන එක දැනෙන්නේ, තේරෙන්නේ, තේන්නේ. මේ අභියෝගයක්. ඒකේ පළවෙනි අභියෝගය. කොහොමද මේ අපේ දුවන හිත, කලබලකාරී හිත, එක මොහොතකටවත් එක්තැනක රැඳෙන්නේ නැති හිත හරියට ඊටාම වේගෙන් දුවන අක්ෂයක පිටේ තියෙන පුහුල් ගෙඩියක් වගේ එක මොහොතක්වත් ඒ අක්ෂයගේ පිටේ තියෙන එක වැටෙනවා. ආපහු ඒ පුහුල් ගෙඩිය අහුලගෙන අර දුවන අක්ෂයගේ පිටේ ආපහු තියෙනවා වගේ. අක්ෂය නතර කළා නෙමෙයි දුවන අක්ෂය. ආපහු ඒ කියන්නේ අපි දුවන්න වෙනවා ඒ අක්ෂය පිටපස්සේ. ආපහු වැටෙනවා වැටෙන බව දන්නවා ඒ දැන දැන නැවත නැවත ඒ පුහුල් gediya අහුලමින් නැවත නැවත අර දුවන අක්ෂයගේ පිටත් සමතලා නැහැ. ඒ ඊටත් වඩා ලොකු අභියෝගයක් තමයි අපි මේ බාර අරගෙන ඒ අභියෝගයට සාර්ථක ලෙස මුහුණ දෙන්නට වෑයම් කරන්නේ. ඊළඟට තවත් අභියෝගයක් තියෙනවා. මොකද්ද? මේ ජීවිතයට මොහොන දීම ඊළඟ අභියෝගය. දැන් ওই විදියට කොහොම හරි මහන්සි වෙලා හිත සංසුන් කර ගැනීම විතරක්ම නෙමෙයි මිත්‍රවරුනි අපේ ආර්ය බහරය භාවනාවෙන් කෙරෙන්නේ ඒ විතරක් නෙමෙයි. හිත සංසුන් කරගන්න එක, හිත තැන්පත් කරගන්න එක, හිතේ තියෙන වේග ආවේග නිවා ගන්න එක එකක් ඊළඟට එබඳු නිවුණු සිතකින්, සංසුන් වුණු සිතකින් ජීවිතයට මුහුණ දෙන්නට ඕනේ. ලෝකයට මුහුණ දෙන්නට ඕනේ. ලෝකයට මුහුණ දෙනකොට මොකද හිතට වෙන්නේ? අපිට ලෝකෙට මුහුණ දෙන්න වෙනවා භාවනා කළත් නැතත් අප කලින් කතා කරේ කාරණේ ගැන. ජීවිතයේ විවිධ ගැටලු, ප්‍රශ්න, අභියෝග ඒවට අපිට මුහුණ දෙන්න වෙනවා. දැන් භාවනා කරන කෙනෙකුට ඒක ඊට වැඩි අභියෝගයක් වෙනවා. කාටත් තියෙන අභියෝගයට වැඩි අභියෝගයක් තියෙනවා. මොකද්ද? Tamange හිත කලබල කරගන්න නැතුව කොහොමද මේ අභියෝගවලට මුහුණ දෙන්නේ? ඇත්තකට වෙලා හිතේ කලබලය අඩු කරගන්නේ කොහොමද? ඒකත් ලොකු අභියෝගයක්. ලේසි පහසු අභියෝගයක් නෙමෙයි. ඊට වැඩිය ලොකු අභියෝගයක් තමයි ජීවිතයට කොහොමද ලෝකයට කොහොමද මුහුණ දෙන්නේ මේ ගැටලු ප්‍රශ්නවලට කොහොමද විසඳුම් හොයන්නේ මගේ හිත වේගවත් කරගන්න නැතුව හිත කලබල කරගන්න නැතුව හිතේ වේග ආවේග උපදවා ගන්නේ නැතුව ඒ වගේම අනිත්‍යයේ හිත තුළ කොහොමද වේග ආවේග මානිකා උපදින එක වළක්වන්නේ ඒකත් අපේ වගකීමක්. මෙතනදී අපිට වගකීමක් තියෙනවා. දැන් අර මුල් කාරණේ අභියෝගයක්. කොහොමද අපි ජීවිතයට මුහුණ දෙන්නේ? පාර යනකොට කොහොමද? ඒ හැම දෙදරදි කොහොමද? ඒන ගැටලු කොහොමද? ඒවට Tamange හිත කලබල කරගන්න නැතුව කොහොමද මුහුණ දෙන්නේ? නිවුණු හිතකින්, බුද්ධිමත් හිතකින්, සිහි නුවණින් කොහොමද මුහුණ දෙන්නේ? ඒතර මේ අභියෝග දෙක ඉතු කිරීමේ වගකීම බාරගත් කෙනෙකුට තමයි භාවනානුයෝගී කියන්නේ. භාවනා කරන්න පටන් ගත්ත කෙනෙක් කියන්නේ. වෙන මොනවත් නෙමෙයි. ඒක ඒ පිළිබඳ ලක්ෂණ චිත්‍රම වෙන්න පුළුවන්. ඒ වෛවර්ණ පිටතවරය පෙරලෙනකොට ඇතුලේ තියෙන පොත මොකද්ද? මෙන්න මේ කලු කිපු මේ ගැටලු. ඒක ලක්ෂණ නැහැ. පොතේ පිටකවරේ තරම් කිසිම පොතක් ලස්සන නැහැ. පොතේ අන්තර්ගතයේ ලස්සන නැහැ. පිටකවරයයි ලස්සන, පිටකවරයයි වරිවර්ණ. අන්තර්ගතයේ වරිවර්ණ නැහැ. අන්තර්ගතයේ හැම ලොකු පින්තූරක් නැහැ. ඒ බඳු ලොකු අකුරුත් නැහැ. පොඩි අකුරු තියෙන්නේ පින්තූර ඇත්තෙම නැහැ නැත්නම් අඩුයි. සුදු කළු පාට හැබැයි හරේ තියෙන්නේ එතනයි. ගැඹුර තියෙන්නේ පොතට කවරේ නෙමෙයි. පණිවිඩේ තියෙන්නේ පොතේ කවරේ නෙමෙයි. අර භාවනාව පිළිබඳව මේ ඉරියව්ව පරිසරය තවත් කෙනෙකුට දෙපාරක් බලන්න හිතෙන විදිහේ තියෙන ඒ సౌందර්යය සිතුවමකට නගන්නට තරම් ඒ පවතින ආකර්ෂණීය බව ඒවා හරියට පොතක හිත කවරයක් වගේ ලස්සන විචිත්‍ර වස්තු වෛවරණී නිමවුණු ඒ පිට කවරයෙන් කෙනෙකුට නතර වෙන්න පුළුවන්. පොත කියවන්නේ මේ පිට කවරේ දිහා බල බල ඉන්න පුළුවන්. නෑ. පොත කියවීම අභියෝගයක්. ඒක අභියෝගයක්. අර පිට කවරයක් දිහා බලන එකේ කිසි අභියෝගයක් නෑ. ඒක දිහා බැලෙනවා. ඕනෑම කෙනෙකුට ඔය පස්තරවල මුල් පිටු දිහා පොත්වල පිට කවර දිහා බැලෙනවා. ඒ තියෙන සිතුවම්, ඡායරූප ලක්ෂණ අකුරු අපේ ඇහැ ඒ වෙතට ඇදලා ගන්නවා. ඒක හතන්කමක් නෙමෙයි. හැබැයි හතන්කම වෙන්නේ පොතක පිටු පිටුවෙන් පිටුව කියවන එක අර කුංචි අකුරු පාඩ නැහැ. ඒකාකාරී කියවන එක, කියවලා තේරුම් ගන්න එක ඒක තමයි අභියෝගය. එතකොට මේ භාවනාවෙන් අපි ලබාගෙන තියෙන අභියෝගය තමයි ජීවිතේට මුහුණ දෙන එක. ජීවිතේ ගැටලු ගැටලු තමයි ජීවිතය කියලා කියන්නේ. වෙන මොනවටවත් නෙමෙයි ජීවිතයක් කියන්නේ. ජීවිතය කියන්නේ ලස්සන චිත්‍රයක්ම නෙමෙයි. සුරංගනා කතාවල අපි පුංචි කාලේ අහපු එහෙම දෙයක් නෙමෙයි ජීවිතය කියන්නේ. එය සුරංගනා කතාවක්ම විතරයි. ඊට වඩා වෙනස් ජීවිතය කියන්නේ හැම මොහොතක්ම ජීවත් වෙන එතන ගැටලුවක් කියන්නේ. ජීවත් වෙන අවදියෙන් සිටින හැම මොහොතකම තිබෙනවා ප්‍රශ්නයක් අපි. කොහෙන් හරි ප්‍රශ්නයක් තියෙනවා. එක්ක ඒ මොහොතේ ප්‍රශ්නයක් තියෙනවා. නැතිනම් ඊළඟට එන්න තියෙන ප්‍රශ්නයක් ගැන අපිට හිතෙනවා. තිබුණු ප්‍රශ්න ගැන මතක් වෙනවා. එක්ක ශාරීරික පැත්තෙන් එන ප්‍රශ්න තියෙනවා. බඩගින්න, පිපාසය, වේදනාව, නිදිමත, අසනීප, මහන්සිය, අනිත්‍යයේ ප්‍රශ්න. මේ ජීවිතය කියන්නේ පින්වත්නි එකම එක ගැටලු ගොඩක් ප්‍රශ්න ගොඩක්. ඒක තමයි ජීවිතය පිළිබඳ යථාර්ථය. ඒක තමයි ජීවිතය පිළිබඳ ඇත්ත. ඒ ප්‍රශ්න විසඳ ගන්නට මට පුළුවන් කියලා හිතෙනකොට අනිත් අය උදව් කරනකොට ඒ ප්‍රශ්න මට ඕන හැටියට විසඳෙනකොට අන්න ඒතර තියෙනවා සතුටක්. එතන තියෙනවා ආස්වාදයක්. මේ ජීවිතය ඇතුළෙම මේ ප්‍රශ්න තියෙන ජීවිතය තුළම අපි අත්දකිනවා සතුටක් ආස්වාදයක් ආඩම්බරයක් තමන් කපන් සමත් කළා කියන හැඟීමක් ඒවත් අපි අත්දකිනවා හැබැයි අත්දකින්නේ අර ප්‍රශ්නත් එක්කමයි සමහර විට අපි පුදුම වෙනවායි මෙච්චර ප්‍රශ්න එකක් විසඳෙනකොට තව එකක් එකක් විසඳෙනකොට තව එකක් මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා නෑ කිසිම වැරද්දක් නෑ. මේක තමයි ජීවිතය කියන්නේ. මේක තමයි ලෝකය කියන්නේ. තවත් වචනයක් කියනවා නම් මේ තමයි සංසාරය. මේ සංසාරේ ප්‍රශ්නයක් නෑ කියලා කියනවා නම් කවුරු හරි සංසාරේ ගැටලුවක් නෑ කියනවා නම් සංසාරේ කිසිම දුකක් නෑ කියනවා නම් එය සංසාරය වෙන්න පුළුවන්ද? එය ලෝකයේ විය හැකිද? එය ජීවිතය වන්නට පිළිවන්ද? ඔබේ හෝ මගේ? එහෙම වෙන්නට බෑ. ඒ නිසා පුදුම වෙන්න එපා ප්‍රශ්න පිට ප්‍රශ්න එනකොට. සමහර විට එක ප්‍රශ්නයක් ඉවර වෙලා ඊළඟ ප්‍රශ්නේ එන්න ගත වෙන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. එක ප්‍රශ්නයක් අපි විසඳුනහම ප්‍රශ්නයක් නෑ වගේ. ඒතර තව ප්‍රශ්නයක් තාම ඇවිල්ලා නෑ. සමහර විට පැයක් දෙකක් තියෙන්න පුළුවන් ප්‍රශ්න නැති. සමහර විට වරුවක් දෙකක්, දවසක් දෙකක් තියෙන්න පුළුවන්. නැත්තේ නෑ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. අදුම ගානේ බඩගින්නවත් අපිට දැනෙනවා. සමහර විට කාල පරතරයකට ඉඩ නොදී හුස්මක් ගන්න ඉඩ නොදී එක ප්‍රශ්නයකට පස්සේ තව එකක් එක ප්‍රශ්නයක් විසඳෙන්න කලින් තව ප්‍රශ්නයක් ඉතින් අපිට ඕන හැටියට නෙමෙයි කින්වත් මේ ප්‍රශ්න එන්නේ ජීවිතේට. අපිට ඕන හැටියට ප්‍රශ්න එනවනම් ජීවිතේ දුකක් වෙන්නේ අපිට ඕන වෙලාවට ඕන ප්‍රශ්නයක් අරගෙන ඒක ඕන විදිහට විසඳලා ඒක පැත්තකින් කියලා ටිකක් හාන්සි වෙලා විවේක අරගෙන වන්දනා ගමනක් විනෝද ගමනක් ගිහිල්ලා ඇවිල්ලා ඊළඟ ප්‍රශ්නේ ආපහු අරගෙන ඒක ගැන කතා කරලා විසඳලා උදව් ගන්නයිගෙන් උදව් අරගෙන ඔය විදිහට ප්‍රශ්න විසඳීම විනෝදාංශයක් කරගන්නට පුළුවන්. නමුත් එහෙම කරන්න හැකියාවක් ඔබටත් නෑ මටත් නෑ. ඒක තමයි අනාත්ම කියලා කියන්නේ. මට ඕන හැටියට ජීවිතේ ගලාගෙන යන්නට ඉඩක් නැහැ. එහෙම ගලන දෙයක් නෙමෙයි ජීවිතය කියන්නේ මට ඕන විදියට. මට ඕන වෙලාවට රෑ වෙන, මට ඕන වෙලාවට දවල් වෙන, මට ඕන වෙලාවට අවුව පායන, වැස්ස වහින, මට ඕන වෙලාවට සීතල වෙන, උණුසුම් වෙන, එහෙම දෙයකට නෙමෙයි ජීවිතය කියන්නේ. මට ඕනේ වුණත් නැතත් රැ වෙනවා ඒ වෙලාවට. මට ඕනේ වුණත් නැතත් එළි වෙනවා. දහවල් වෙනවා, පායනවා, වහිනවා. මට අවශ්‍ය වුණත් නැතත් උණුසුම් වෙනවා, සීතල වෙනවා, ලෙඩ වෙනවා. සල්ලි හම්බ වෙනවා, වියදම් වෙනවා, ඉතිරි වෙනවා, නැති වෙලා යනවා, ණය වෙනවා. යාළුවෝ මිත්‍රව අපවතා පිරෙනවා සමහර විට කවුරුවත් නැති වෙලා කන් වෙන්නට වෙනවා. මේක තමයි ජීවිතේ ගැන එකකවත් නැහැ මට ඕනේ විදිහට වෙනවා කියලා. කාටවත් කියන්න බෑ මට ඕනේ විදිහටයි මම අසනීප වුනේ. මට ඕනේ විදිහටයි මට හෙම්බිරිස්සාව හඳුනේ. එහෙම කියන්න බෑ කාටවත්. කවුරුවත් එහෙම කියන්නේ ආ මට ඕනේ විදිහට තමයි මං ඉසේ රදේ හදාගත්තේ. නෑ එහෙම කියන්න බෑ. එහෙම කියන්නේ නෑ අපි. එහෙම නෙමෙයි වෙන්නේ. මං දන්නේත් නෑ හිතපු ගමන් මට ඉසේ රදේ හැදෙනවා. එතන මම නැහැ. මම ඉන්නේ කොතනද? ඒක විඳිනකොට. විඳිනකොට අන්නා මේ මොකද මේ මට ඉස්සේ රැදී මගේ වැඩ කරගන්නේ කොහොමද දැන් මේ වෙලාවේ ඉස්සේ රැදී හැදුනේ. මේක තව ටිකක් අහුවෙලානේ හැදෙන්න තිබ්බේ. නැත්නම් සංස්කාරයේ දැන හැදෙන්න තිබ්බට අපි එහෙම හිතනවා. එහෙම හිතුණට සතියන්තයට හැදෙන ඉස්සේ රැද සතිය දවස්වලට කල් දාගන්න පුළුවන් ඉස්සේ රැද එහෙම ඉස්සේ රැද જાතියක් නෑ. අපි එහෙම හපංකම් කරන්න පුළුවන් ලොක්කෝ නෙමෙයි ඒක තමයි අනාත්ම කියලා කියන්නේ. අනාත්ම කියන්නේ මම නෙමෙයි ජීවිතේ ලොක්කා. මම නෙමෙයි ජීවිතේ පාලකයා. මම නෙමෙයි ජීවිතේ ස්වාමියා හෝ අයිතිකරු. ඒකක්වත් මම නෙමෙයි. මේ ඉසේ රැදී අයිතිකරු මම නෙමෙයි. මේ හෙම්බිරිස්ථාවේ අයිතිකරු මම නෙමෙයි. මේ දහවලේ අයිතිකරු මේ උණුසුමේ හෝ සීතලේ අයිතිකරු මේ දූවිල්ලේ අයිතිකරු ඒකකවත් අයිතිකරු ඔබත් නෙමෙයි මාත් නෙමෙයි අපිට ඕනේ වුණත් නැතත් දැන් හැන්දෑව අපිට ඕනේ වුණත් නැතත් තව ටිකකින් ඉර බහැලා යනවා කැමති වුණත් නැතත් රැය උදා වෙනවා හරුවල වෙනවා උණුසුම අඩු වෙනවා සීතල වැඩි වෙනවා මధుරව එන්න පටන් ගන්නවා ඔය එහෙකවත් පාලකයෝ හෝ පරිපාලකවරු ඔබත් නෙමෙයි මාත් නෙමෙයි. ඒ තමයි ජීවිතයේ පිළිබඳව අප අවබෝධ කරගත යුතු වැදගත්ම සත්‍යයන්ගෙන් එකක්. මේ අනාත්ම කියන දේ. මෙතන නැහැ මම ලොක්කෙක් කියන ඒ ස්ථාවරය. හැබැයි ඒ ලොක්කෙක් කියන ස්ථාවරය නැති වුණාට ඒ අයිතිය නැති වුණාට කරන්න දෙයක් මෙතන තියෙනවා. මට අයිති නැති වුණාට මං කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද කළ යුතු දේ? මේ ප්‍රශ්න ඉදිරියේ හිත වේදනාවට අසහනයටපත් කර නොගැනීම කියන එක මා කළ යුතු වගකීමක්. ඒ මා සතු වගකීමක්. ඒ ඔබ සතු වගකීමක්. මේ කෙලවරක් නැතුව එන යන ප්‍රශ්නවලදී ඒවා ඉදිරියේ පැලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? කම්පා නොවි ඉන්නේ කොහොමද? ඒ වගකීම අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර කලින් කිව්වා වගේ තව වගකීමක් තියෙනවා. මොකක්ද ඒ වගකීම? අනිත්‍යයේ සිත් තුළ අසහනයක් ඇති කරන්නේ නැතිව කොහොමද මම මගේ ප්‍රශ්න විසඳගන්නේ? මගේ හිතේ අසහනයක් ඇති කරගන්න නැතුව කොහොමද මම මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ? ඒක අභියෝගයක් ඊළඟ වගකීමක් කියනවා. ඒ මගේ හිත අසහනයටපත් කරගන්නේ නැතිව ගැටලු විසඳන්න යනකොට ඊට සම්බන්ධ වෙලා ඉන්න අවත සිටින යම්තාක් දෙනා සිටිනවද හිතා මතාම ඒ අයගේ සිත් වේදනාවට අසහනයට වේග සහ ආවේගවලට පත් කරන්නට හොඳ නැහැ. එතන ඒ අයගේ සිත් පරිස්සම් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. කියන්නේ සිතාමතා චේතනාත්මකව දැන දැනම මේ දේ කරොත් මේ දේ කිව්වොත් මේ අයගේ හිතට දුකක් එයි. මේ අයගේ හිතට තරහක් එයි, අසහනයක් එයි. ඒ බව දැන දැනම ඒ අරමුණින් මේ චේතනාවේ මේ බලාපොරොත්තුෙන්ම අප ක්‍රියා කිරීම නුසුදුසු දෙයක්. එය භවනා කරන කෙනෙක් නොකල යුතු දෙයක්. මක්නිසාද? එකක් තමයි ඒ තැනැත්තා තුල තියෙනවා සංවේදීතාවයක්. මේ දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ මොකක්ද කියන කාරණේ කොච්චර සංවේදීද? භාවනා කරන කෙනෙකුට තරංගය සංවේදී නෑ වෙන කෙනෙකුට. Tamange හිත දිහා පිටුවෙන් බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ හැම පුංචි ප්‍රශ්නයක් නිසාම හිත කොපමණ කම්පණයකටපත් වෙනවා කියලා. හැම වැලි කැටයක්ම ගල් කැටයක්ම Tamanට ඕන විදිහට පවතින්නේ නැති වෙනකොට හිත කොපමණ දුකටපත් වෙනවද? ඒ වැලි කැටේ පුංචි වෙන්න පුළුවන්. නමුත් ඒ වැලි කැටේ කොහොමද තියෙන්න ඕනේ කියන බලාපොරොත්තුව විශාල වෙන්න පුළුවන් මහ කන්දක් වගේ. සුවිශාල කන්දක් මෙන් විශාල වුණු බලාපොරොත්තුවක් බලාපොරොත්තු ගොඩක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් අබ ඇටයක් තරම් වූ වැලි කැටයක්. ඒ වැලි කැටේ ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් ඒ වැලි කැටේ මට ඕන විදිහට මම බලාපොරොත්තු වෙන විදිහට තියෙන්නේ නැති වෙනකොට ඇති වෙන දුක ඒ දුක අර මහා කන්දක් වගේ. වැලි කැටේ ගණන් ගත යුතු දෙයක්ම නෙමෙයි. මෙතන වැදගත් වෙන්නේ ඒ පිළිබඳ බලාපොරොත්තු හදාගෙන තියෙන මනස. කොපමණ දුකටපත් වෙනවද? ඒතර තමන්ගේ හිත තුළින් තමන්ටම පේනකොට තමන් විඳින දුක තමන් නිදින අසහනය තමන් නිදින වේදනාව අන්න එතනදී සංවේදීතාවයක් ඇති වෙනවා අනිත් අයත් දුක කියනකොට අනිත් අයත් වේදනයි කියනකොට අනිත් අයත් හිත රිදෙනවා කියනකොට ඒත්තොත් කොපමණ දුකක් වේදනාවක් සිත් විඳීමක් විඳිනවා ඇද්ද Taman විඳින්නේ නැහැ. නමුත් Tamanට ඒ පිළිබඳ සංවේදීතාවයක් ඇති වෙනවා. එතෙන්දී ඒ අයගේ හිත විදන එකේ වගකීම මා බාර ගන්න ඕනේ නමුත් මට වගකීමක් තිබෙනවා මා සිතා මතා තව කෙනෙක්ගේ සිතක් විදන දෙයක් කියන්නේ කරන්නේ නැහැ කියන්නේ. ඒක වගකීමක්. සිතා මතා දැන දැනම චේතනාත්මකව තවත් කෙනෙකු වේදනාවට පත් කරන දෙයක් මම කියන්නේ නැහැ කරන්නේ නැහැ. අපි කරන කියන දේවල් වලින් අනිත් අය වේදනාවට පත් වෙන එක එකක්. හැබැයි ඒ අය වේදනාවට පත් කිරීමේ අරමුණින් කරන එක කියන එක වෙනම එකක්. එතකොට පින්වත්නි මෙන්න මේ காரணා තුන අපි නිරන්තරයෙන්ම සිහියේ තබා ගත යුතු වෙනවා. මොකද එක අපේ භාවනාව කියන්නේ අභියෝගයක්. තමන්ගේ හිත නිවා ගන්න එක, තැන්පත් කර ගන්න එක, සංසුන් කර ගන්න එක. දෙක ඒ සංසුන් කරගන්නේ මොකටද හිත නිවාගන්නේ මොකටද ඒක ලස්සනයි ඒක වින්දනීයයි ආස්වාදනීයයි නිවිච්ච හිතක් සංසුන් හිතක් දුවන්නේ නැති හිතක් කියන්නේ මේ ලෝකේ වශයෙන් ලෞකික වශයෙන් අත්දකින්න තියෙන ඉසලම සුවය. ලෞකික වශයෙන් අත්දකින්න පුළුවන් සුවයන් සැපයන් අපි ප්‍රේණිගත කළොත් අංක 1ට එන්නේ නිවුණු හිතක, සැනසුණු හිතක, දුවන්නේ නැති හිතක තියෙන සුවය. අනිත් හැම සැපක්ම අපි ඔය සැපයි කියන හැම දෙයක්ම ඊට පහළින් තියෙනවා. ඒ නිසාමද අපි හිත සංසුන් කරගන්නේ නැහැ. ඒ නිසාම නෙමෙයි. එහෙනම් මොකටද මේ ජීවිතයට මුහුණ දෙන්නේ? මුහුණ දෙන්න ඕනේ අපි මැරෙනකල්. අවසාන හුස්ම හෙලනකල් අපි හැම හුස්මකටම මුහුණ දෙන්න ඕනේ. ඒ හුස්මත් එක්ක ජීවිතයට මුහුණ දෙන්න වෙනවා අපිට. ගැටලු වලට, ප්‍රශ්න වලට. අන්න එතනදී ඒ එන එන එන කෙලවරක් නැතුව එන ගැටලු ප්‍රශ්න වලට කොහොමද සිහිය නැති කරගන්නේ නැතුව, සිහිය මුලා කරගන්නේ නැතුව, හිත අවුල් කරගන්නේ නැතුව, හිත වේගවත් කරගන්නේ නැතුව මුහුණ දෙන්නේ ඒව විසඳන්න. ඒක තමයි දෙවෙනි අභියෝගය. එච්චරද? ඒ ඒ දෙක විතරක් නම් කෙනෙකුට කියන්න පුළුවන් මේක හරි ආත්මාර්ථකාමී දෙයක්. භාවනාව කියන්නේ භාවනා කරනවා කියන්නේ හරි ආත්මාර්ථකාමී දෙයක් නේ මොකද? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හිතේ සැනසෙල්ල ගැන විතරයි හොයන්නේ. ඒ වෙනුවෙන් විතරයි මහන්සි වෙන්නේ. තමන්ගේ ජීවිතයේ ගැටලු වෙනකොට තරහ ගන්න නැතුව, බය වෙන්නේ නැතුව, දුක හිතෙන්නේ නැතුව ඒවට මුහුණ දෙන එකට විතරයි ප්‍රමුඛස්ථානය දීලා තියෙන්නේ. එච්චරයි ඒගොල්ලොන්ගේ ජීවිතයේ අරමුණ. එහෙම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ. ඒ විතරක් නෙමෙයි. අන්න වගකීමක් තියෙනවා ඊළඟට. මොකක්ද ඒ වගකීම? වගකීමක් තියෙනවා අනිත් අයගේ අනිත්‍යයි කියුවහම එතන මිත්‍රවරුනි සීමාවක් නැහැ. හැබැයි අපිට පටන් ගන්න පුළුවන් අප ළඟම සිටින ආසන්නයේම සිටින අය, ගේ ඇතුළෙම ඉන්න අයගෙන්, කාර්යාලයේ ඉන්න අයගෙන්, ළඟදිම මගතොටේ හමු වෙන අයගෙන්. එතනින් පටන්ගෙන මා සහ සම්බන්ධ වෙනවා නම් යම් තාක් දෙනාට අන්න වගකීමක් තියෙනවා මා කරන කියන දේවල් මම සිතා මතාම ඉලක්ක කරගෙනම කරන්නේ නෑ ඒ අය දුකටපත් වෙන විදිහට ඒ අය වේදනාවටපත් වෙන විදිහට ඒ අය තුල අසහනයක් ඇති වෙන විදිහට එතකොට මේ වගකීමේ ඊළඟ කොටස තමයි පුළුවන් නම් අන්න දැන් මේක පුළුවන් ඔය වගකීම අපිට පුළුවන් ඒ අප කළ යුතු දෙයක් ඒක පිනක්. කුසලයක්. ඊළඟට පුළුවන් නම් ඒක බැරි වෙන්නත් පුළුවන් නම් සමහර කෙනෙකුට ඒ හැකියාව ඇති මොකද්ද අනිත් අය තුල තියෙන ආකහණයන් අඩු කරන්න පුළුවන් නම් කතාවෙන් හරි ක්‍රියාවෙන් හරි බැල්මෙන් හරි සිතවිල්ලකින් හරි අන්න උත්සාහයක් ගන්න. ඒක හැමෝටම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සමහර විට ඒ සමර්ථය ලබන්නත් පුළුවන්. කොහොම හරි අභියෝග දෙකයි වගකීම් දෙකයි. ඉතින් ඒක අභියෝගයක් සහ වගකීමක් කියලා කිව්වත් සමක් නෑ. Taman පිළිබඳ අභියෝගයක් සහ අනුන් පිළිබඳ වගකීමක් සහිතවයි අපි මේ ආස්වාදයේ දකින්නේ ප්‍රස්වාදයේ දකින්නේ නිකම්ම නෙමෙයි, සෙල්ලමකට නෙමෙයි, කාලයේ කියන නිසා වෙන වැඩක් නැති නිසා නෙමෙයි බැරෑරුම් කාර්යයකටයි ඔබත් මාත් අත ගහලා තියෙන්නේ. Tamange හිත නිවා ගැනීම, ප්‍රශ්නවලට මුහුණ දෙන එක හිත වේගවත් කරගන්න නැතුව ඒ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා අනිත්‍යය තුල ප්‍රශ්න ඇති කරන්නේ නැතිකම නොකර කොහොමද අපි ඒ ප්‍රශ්න විසඳගන්නේ කියන වගකීම ඊළඟට ඒ අය ඒ අයගේ ප්‍රශ්න විසඳගන්න ගිහිල්ලා අවුල් වෙලා ඉන්නවා නම් දුක් විඳිනවා නම් පුළුවන් ද මට සිතිවිල්ලකින් වචනයකින් ධර්මකින් හෝ ක්‍රියාවකින් ඒ අය තුලට දැනසිල්ලක් උපතු කරන්න ඒ අය තුලට සහනයක් නිවීමක් ඇතුල් කරන්න. ඒක බැරි වෙන්නත් පුළුවන්. පුළුවන් නම් කරන්න ඒකට උත්සාහ කරන්න. ඒකට වගකීමක් සහ අභියෝගයක් භාවනාව කියන්නේ. ඒ මහ යුද්ධයකින් දිනනවා වගේ ඊටත් වඩා ලොකු අභියෝගයක්, ඊටත් වඩා ලොකු වගකීමක්. හැබැයි ඊටාම රසවත්. ඊටාම සාරවත්. ජීවිතයක් අර්ථවත් වුණා කියලා කියන්න පුළුවන් කවුරු හරි මේ අභියෝගේ සහ වගකීම බාරගත්තොත් අන්න අර්ථවත් ජීවිතයක් කියන්න පුළුවන්. Tamanටත් අනුන්ටත් වැඩක් ඇතිව ජීවත් වුණා කියන්න පුළුවන්. ඕනෑම වෙලාවක ආපහු හැරිලා බැලුවොත් Tamanටම සතුටු වෙන්න පුළුවන් Tamanගේ ජීවිතයේ පිළිබඳව. ඒ විතරක් නෙමෙයි ඕනෑම මොහොතක දැන් ඔබ ජීවත් වුණා ඇති කියලා සබා දහම අපට කියනකොට සබා දහමත් එක්ක වාද නොකොට එහෙමයි කියන්න පුළුවන් මුළු හදවතින්ම ගැටලුවක් දුකක් තව ටිකක් කල් ඉල්ලන්නේ නැතුව තව කල් දිගුවක් කට අභියාසනා කරන්නේ නැතුව හරි මම ලෑස්ති කියන්නත් පුළුවන්. අන්න ඒ බඳු සාරවත් අර්ථවත් රසවත් ජීවිතයකට තමයි අපි හැම දිනාම පාතබල කියන්නේ. මේ හැම හුස්මක් දිහාම අපි බලන්නේ බලයේ ඉති නිසා නෙමෙයි මේ අභියෝගය සහ වගකීම අපි මනරින් ඉටු කළ යුතු නිසා අන්නේ අභියෝගයෙන් සහ වගකීමෙන් යුක්ත සිතින් අපි බලමු අපේම ආස්වාද දිහා සත්වාස දිහා